සංඥා පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා අනිත්‍ය සංඥා අනාත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකයන් විගත සංඥා සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා ආනාපාන සති මේ ආනාපාන සති සංඥාව පිළිබඳවත් මුල් කොටස් ටික පැහැදිලි කළා. ඒ ආනාපාන සති ආනාපාන සති භාවනාව පිළිබඳ 16 ආකාරය මතක් කරලා ඒ 16 ආකාරයේහි මුල් පියවර කායනුපස්සනා පියවර 4 වේදනානුපස්සනා පියවර 4 චිත්තානුපස්සනා පියවර 4 මේ වෙන විට පැහැදිලි කරලා තිබෙනවා. අද අපට තිබෙන්නේ ධම්මානුපස්සනාවට අයිති පියවර හතර ශ්‍රවණය කරලා මේ සූත්‍රය સમાප්ත කරන්න භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආනාපාන සති භාවනා වැඩිීමෙන් සතර සතිපට්ඨාන සම්පූර්ණ කරගන්න පුළුවන් සතර සතිපට්ඨාන වැඩිීමෙන් සප්ත බෝධිහාංග සම්පූර්ණ කරගන්න පුළුවන් ඒ සප්ත බෝධිහාංග සම්පූර්ණ කිරීමෙන් විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරන්න පුළුවන්. ඒතර එකම ආනාපාන සතිය වැඩිම තුලින් සතර සතිපට්ඨාන සත්බෝධ්‍යාංග විද්‍යා විමුක්ති දක්වාම මාර්ග භාවනා සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට දැන් මීට පෙර දේශනාවලදී ආනාපාන සති භාවනාව පිළිබඳ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා පියවර පැහැදිලි කරලා ඒ අනුව සමත විපස්සනා කියන මේ අංශ දෙකම ඒකම ආනාපාන සති භාවනාවෙන් සම්පූර්ණ වන ආකාරය සඳහන් කරලා පැහැදිලි කළා. එතකොට අවසාන භාගයේ සඳහන් වෙනවා ධම්මානුපස්සනාව වශයෙන් කොහොමද මේ ආනාපාන සතිය පාදක කරගෙන විපස්සනා වැඩිම සිද්ධ කරන්නේ කියන එක. අනිච්ඡානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සීති එත්තතාව අනිච්ඡං වේදිතබ්බං අනිච්ඡතාව වේදිතබ්බා අනිච්ඡානුපස්සනා වේදිතබ්බා අනිච්ඡානුපස්සී වේදිතබ්බා කියලා මේ අනිච්ඡානුපස්සනාව ගැන කියනකොට කරුණු හතරක් දැනගන්න ඕන ඒ මොකද්ද අනිච්ඡතා අනිච්ඡතා කියන්නේ මොකද්ද ඒ වගේම අනිච්ච කියන්නේ මොකද්ද? අනිච්ඡානුපස්සන අනිච්ඡානුපස්සේ කියන්නේ කොහොමද කියලා මේ පද හතර පිළිබඳව අට කතාවන්හි පැහැදිලි කරනවා අනිච්ඡන්ති පංචස්කන්ධා. අනිච්ච නැත්නම් අපි විශ්ව සිංහට කියන අනිච්ච කියලා පාලින් කියන අනිච්ච විශ්ව සිංහට අනිච්ච අනිත්‍ය කියන්නේ නැත්නම් අනිච්ච කියන්නේ පංචස්කන්ධා පංචස්කන්ධයට රූප වේදනා සංඛාර විඥාන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයම තමයි අනිච්ච කියන්නේ මොකද මේ පංචස්කන්ධයම ඇතිව නැතිව යන නිසා ඒකම අනිත්‍යයි. අනිත්‍ය කිව්වත් පංචස්කන්ධයමයි අපිට වෙන දෙයක් කියන්නේ අනිත්‍ය වශයෙන් මොනවද අනිත්‍ය? අපිට කියන්නේ මේ රූපේ. මොනවද අනිත්‍ය? වේදනා. මොනවද අනිත්‍ය? සංඥා. මොනවද අනිත්‍ය? සංඛාර. මොනවද අනිත්‍ය? විඥාන. ඉතින් ඒක නිසා අනිත් පැත්තට ගත්තත් රූපය කොහොමද අනිත්‍ය? වේදනා, සංඥා, සංඛාර, විඥාන කොහොමද ධර්මද? අනිත්‍ය ධර්ම. ඒ නිසා අනිච්ච කිව්වහම නැත්නම් අනිත්‍ය කිව්වහම පංචස්කන්ධේම අදහස් කෙරෙන්නේ. ඊළඟට ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනවා මොකද මේ පංචස්කන්ධයටම අනිත්‍ය කියන්නේ. කස්මා උපාද වයඤ්ඤතත්තා භාවා හට ගැනීම, වැවි, වෙනස් වීම කියන ස්වභාවයන්ගෙන් යුක්ත නිසා පංචස්කන්ධයටම අනිත්‍ය කියනවා. ඊළඟට අනිච්චතා තේසං ඒව උපාද වයඤ්ඤත්තත්තා කුත්වා අභාවෝ වා නිබ්බත්තානං වා තේනේව ආකාරෙන අටස්වා කන භංගෝ භේදෝති අච්චු ඊළඟට අනිත්‍යතාව කියන්නේ මොකද්ද අනිත්‍යතාව තේ සංයේ වේ කියන පංචස්කන්ධයේම හට ගැනීම පාද වය අඤ්‍යතත්තං හොත්වා කියන්නේ හට ගැනීම හට ගැනීමලා පැවතිලා වෙනස් වෙලා යනවානේ අනිත්‍යත්වයකටපත් වෙනවානේ එතකොට අභාවෝ වා නිබ්බත්තානං තේනේ වාකේ කාරේන අටත්වා කන භංගෝ භේදෝති අත්තු එතකොට හටගත්ත දේ ඒ ආකාරයෙන් පවතින්නේ නැතුව විෂණ වශයෙන් බිඳී යනවා වෙනස් වෙනවා මෙන්න මේ අර්ථයට තමයි අනිච්චතා කියලා කියන්නේ. අනිච්චානුපස්සනාති තස්ස අනිච්චතාය වශයෙන් රූපාදීසු අනිච්ඡාන්ති අනුපස්සනා. ඒතර අනිච්ච අනිච්චානුපස්සනා අනිත්‍යනුව දැකීම කියලා කියන්නේ ඒ අනිත්‍යතාවයේ වශයෙන් රූපාදී ධර්ම අනිත්‍යයි කියලා. මේ නාම රූප ධර්ම අනිත්‍යයි කියලා දැකීම. අනිච්චානුපස්සීති තාය අනුපස්සනාය සමන්නාගතෝ. එතකොට අනිච්ච වශයෙන් අනිත්‍යතාව දකින්නා වූ ශ්‍රාවකයාට තමයි අනිච්චානුපස්සී කියලා කියන්නේ. තස්මා ඒවම් භූතෝ අස්සසන්තෝ පස්සසන්තෝච ඉද අනිච්චානුපස්සී අස්සසිස්සාමි පස්සසිස්සාමි इति සික්ඛති इति වේදිතාවෝ. එතකොට අන්න ඒ අනුව මේ ආනාපාන සති සමාධිය පාදක කරගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දකිමින් විදර්ශනා වැඩිමින් තමයි අනිච්ඡානුපස්සී ආසසිස්සාමීති පස්සසිස්සාමීති සික්ඛති කියලා කියන්නේ. එතකොට දැන් අපිට මේක සරලව කියනවා නම් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. දැන් කලින් සඳහන් කළානේ වේදනානුපස්සනා චිත්තානුපස්සනා වශයෙන් කොහොමද විදර්ශනාවට හැරෙන්නේ කියන එක. දැන් ධ්‍යාන ලබාගත් ශ්‍රාවකයෙක් නම් ඒ ධ්‍යානයන්ට සම්බන්ධ වෙනවා. ධානයන්ට සමවැදිලා අදිෂ්ඨාන කරපු කාලයක් ඒ ධානයෙන් ඉඳලා ඒ ධානයෙන් නැගී හිටිනවා. නැගී හිටිනකොට පත් වෙන්නේ උපචාරයට, ධාන උපචාරයට. සක්කාමාවචර සමාධිය. ඒකට ඒ සමාධි මට්ටමේ ඉඳන් දර්ශනා වඩන්න පුළුවන්. ධානය තුල මානසිකාර වෙනස් විදර්ශනාදියක් කරන්න බෑනේ. ඒතර ධානයෙන් නැගී හිටලා ධානුපචාරයේ සිට තමන් අත්විඳා වූ <clears throat> ධානය පිළිබඳව ඒ ධාන සිත ඒ ධානාසිත හා සංප්‍රයුක්තව යෙදුනා වූ වේදනා සංඥා චේතනා ආදී ඊළඟට ඒ ධානාසිත පවතින ආහන කාලය තුල මේ රූපස්කන්ධයේ පැවැත්ම එහෙමත් නැත්නම් මනෝධාරයට අරමුණු වන්නා වූ පටිභාග නිමිත්ත ඒ පිළිබඳව මේ විදර්ශනාවට යොමු කරගෙන මේ පටිභාග නිමිත්ත අරමුණු වන්නා වූ හදේවත් ස්වરૂපය ආදී මේ සියුම් රූප ධර්ම පිළිබඳව අරමුණු කරගන්න පුළුවන් නම් අන්න ඒ රූපය මේ විදිහට රූපස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ සමාධිමත් අවස්ථාවේදී පැවතිච්ච නාම රූප ධර්ම පරම්පරාව ඇති වෙලා පැවතිලා නැතිව යන ධර්ම පරම්පරාවක් හැටියට දකින්න එක තමයි මෙතන අනිච්ඡානුපස්සනා කියලා කියන්නේ. ඒකකොට මේක ඕලාරික මට්ටමින් නෙමෙයි. ඒ කියන්නේ දැන් සමාධිමත් සිතකට අරමුණු වන ආකාරයට ඒ ඒ මොහොතේ හටගෙන පවතිනා වූ වෙනස් වන්නා වූ රූප ධර්ම, නාම ධර්ම අරමුණු කරගෙන ඒවා ඒ ඒ මොහොතේම හටගෙන පැවතිලා විදියන ආකාරයේ සම්මර්ෂණය කිරීමයි. ඊළඟට විරාගානුපස්සීති එත්තපන දේ විරාගා, කය විරාගෝච, අච්ඡන්ත විරාගෝච එතකොට විරාගානුපස්සී අස්සසිස්සාමීති පස්සසිස්සාමීති සික්ඛති කියුවහම විරාගයත් අර්ථ දෙකක යෙදෙනවා. කය විරාගෝච අච්ඡාන්ත විරාගෝච තත්ත කය විරාගෝති සංඛාරාණං කනබංගෝ. එතකොට කය විරාග කියලා කියන්නේ සංස්කාරයන්ගේ මිදී යෑමයි. අන්න ඒ අනුව දකින්නත් පුළුවන්. අච්ඡාන්ත විරාගෝති නිබ්බාන. අච්ඡාන්ත විරාග කිව්වේ නිවනටයි. විරාගානුපස්සනාතේ තදුබය තදුභය දස්සන වශයෙන් පවත්තා විපස්සනාච මග්ගෝච. එතකොට විරාගානුපස්සනා කියුවාම දැන් పూర్ව භාග ප්‍රතිපදාවේ වශයෙන් නම් එතන ගන්න ෂණ භංගයයි. මොකද එතනදී නිවන අරමුණු කරන්න බෑනේ పూర్ව භාග ප්‍රතිපදාවේදී ෂණ භංගයයි ගන්න. එතකොට ඒත් ඒ අනිච්චානුපස්සනාවේදී කිව්වා වාගේ ඒ සමාධිමත් භාවයේ තුල පැවති ෂණික වශයෙන් මේ නාම රූප උපාදචිති භංග කියන මේ අවස්ථාවන්ටපත් වෙමින් විඳී යන ආකාරය දකිනවා. ඊළඟට මාර්ග අවස්ථාවේදී අච්ඡාන්ත විරාග වශයෙන් නිවන අරමුණු කරමින් මාර්ගසිත පහළ වෙනවා. අතකොට ඒ අනුව ආනාපාන සති භාවනාව සම්පූර්ණ කිරීම තමයි විරාගානුපස්සී අස්සසිස්සාමීති පස්සසිස්සාමීති සික්ඛති කියලා කියන්නේ. අද නිරෝධානුපස්සී කිව්වහමත් ඒකත් ඒ විදිහටමයි. නිරෝධානුපස්සය කිව්වහම ඒකත් අර්ථ දෙකකින් ගන්න පුළුවන්. ඒ කොහොමද? සංස්කාරයන්ගේ ක්ෂණික වශයෙන් සිද්ධ වෙන නිරෝධයත් ඊළඟට අච්ඡාන්ත නිරෝධ වශයෙන් නිවනක් ගන්න පුළුවන්. එතකොට දැන් පූර්ව භාග ප්‍රතිපදාවේදී නිවන අරමුණු වීමක් නැහැනේ. එතනදී ගන්නෙ සංස්කාරයන්ගේ ක්ෂණික වශයෙන් සිද්ධ වෙන හටගෙන පැවතිලා නිරුද්ධ වෙන බව. එතකොට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගෙන ඒ සංස්කාරයෙන් මිදී යාමේ සමාධිමත් කාලය තුළදී හටගෙන පැවතිච්ච නාම රූප ධර්ම පරම්පරාවත් බිනිබිදී බිනිබිදී යන ආකාරය නුවණින් දකිනවා නිරෝධානුපස්සී ඊළඟට ඒ විදිහට විදර්ශනා ඥාන මුකුරා ගිහිල්ලා මාර්ගසිත පහළ වෙන අවස්ථාවේදී අන්න අච්ඡාන්ත නිරෝධ වශයෙන් නිර්වාණ ධාතුව අරමුණු කරමින් මාර්ගසිත පහළ වෙනවා ඉතින් මෙන්න මේ විදිහට ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කිරීම තුළින් සක්ෂණා දෙකම මුදුන් පමුණවාගෙන පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ කර ගන්නටත් පුළුවන්. ඒ අනුව මාර්ග අවස්ථාවටපත් වෙන්නත් පුළුවන්. අන්න එතකොට නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති, පස්ස සිස්සාමීති සික්ඛති කියන අවස්ථාවත් සම්පූර්ණ වෙනවා. පටිනිස්සග්ගානුපස්සීති එත්තාපි ද්වේ පටිනිස්සග්ගා පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති සික්ඛති කියන තැනත් පටිනිස්සග්ග දෙකක් තියෙනවා. ඒ මොකද්ද? පරිච්ඡාග පටිනිස්සග්ගෝච පක්ඛන්දන පටිනිස්සග්ගෝච. පටිනිස්සග්ගෝ යේව අනුපස්සන පටිනිස්සග්ගානුපස්සන. එතකොට මේ පටිනිස්සග්ගයේ අනුව දකිමින් දර්ශනා සමති දර්ශනා සම්පූර්ණ කර ගැනීම තමයි මෙතන පටිනිස්සග්ගානු පස්සී අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති සික්ඛති කියලා කියන්නේ. එතකොට මෙතන විශේෂයෙන්ම සම්පූර්ණ වෙන්නේ සමතේ පාදක කරගත් විදර්ශනාවයි. එතකොට පටිනිස්සග්ගෝයේ අනුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා විසා විපස්සනා මග්ගානං ඒතං අධිවචන විපස්සනාවත් ලෝකෝත්තර මාර්ගයක් කියන මේ දෙකට තමයි පටිනිස්සග්ගානුපස්සී කියලා කියන්නේ. එතකොට දැන් සමතය පාදක කරගෙන ඒ යෝගියා විදර්ශනා වඩනවා. ඒ කොහොමද? විපස්සනා හේ තදංග වශයෙන් සද්ධින් කන්දහ විසංඛාරේහි කිලේශේ පරිච්ඡජති. සංකත දෝෂ දස්සනේනච තබ්බිපරීතේ නිබ්බානේ තං වින්නතාය පක්ඛන්දතේති පරික්ෂාග පටිනිස්සග්ගෝචය පක්ඛන්දන පටිනිස්සග්ගෝච උච්චති කියලා දක්වනවා. දැන් මෙතනදී භවනානුයෝග්‍යා සමාධියෙන් නැගී හිටලා සංස්කාර ධර්ම අරමුණු කරමින් ඒ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම බිඳී යාම දකිනකොට විදර්ශනානුවර මුහු කරා ගිහින් තදංග වශයෙන් ඒ කියන්නේ විදර්ශනා ඥාන බලෙන් ඒ මොහොතෙහි ස්කන්ධ ඒ වගේම يعني ස්කන්ධා කන්දහ විසංඛාරේහි කිලේශේ පරිච්ඡජති කියලා කිව්වේ. අනාගතයේ කර්ම රැස් වෙමින් ස්කන්ධ සකස් වීම එතකොට එතනදී අනාගත ස්කන්ධ හට ගැනීම සඳහා කර්ම සකස් වීමත් ඒ කර්ම සකස් වීමට මුල් වන ක්ලේශයනොත් අතහරිනවා. එනේ සදාංග වශයෙන් తాවකාලිකව යටපත් වෙනවා කියපු එකයි. විදර්ශනා ඥාන බලයෙන් ඒ විදර්ශනා ඥාන තුලින් ඇති වෙන අවබෝධය මුල් කරගෙන අවිද්‍යාව ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනී වෙලා ගිහිල්ලා අනාගතයේ ස්කන්ධ හටගන්න හේතු වන විදිහේ කර්ම රැස්වීම తాවකාලිකව යටපත් වෙනවා. ඒ කර්ම රැස් වෙන්න මුල් වෙන කෙලෙසුත් යටපත් වෙනවා. අන්න ඒකට කියලා කියනවා මාර්ග කියන්නේ ඒකට කියන්නේ විපස්සනා වශයෙන් විපස්සනා වශයෙන් සිද්ධ වෙන පටිනිස්සග්ගේ අත්හැරීම. ඊළඟට මාර්ග අවස්ථාවේදී මොකද වෙන්නේ? අතික අර සංකත දෝෂ දස්තනේන තබ්බේ පරිතේ නිබ්බානේ තන්නින්තාය පක්ඛන්දති. පරිචාග පටිනිස්සග්ගෝ. පරිචාග පටිනිස්සග්ගෝ කියන පක්ඛන්දන පටිනිස්සග්ගෝත උච්චති. දැන් පරිචාග පටිනිස්සග්ග කියලා කිව්වේ විදර්ශනා අවස්ථාවට. පක්ඛන්දර පරිනිස්සග්ග කියලා කියන දැන් ওই විදිහට සංස්කාරයන් අරමුණු කරගෙන විදර්ශනා වඩනකොට ඒ තුලින් ඇතිවෙන කලකිරීම නිසා නිවනට සිත ලැබුරු වෙනවා. නිර්වාණ ධාතුවේ සිත පිහිටනවා මාර්ග අවස්ථාවට පැමිණෙමි. අන්න ඒක තමයි පක්ඛන්දන පරිනිස්සග්ග කියලා කියන්නේ. මෙන්න මේ විදිහට මාර්ගෝ සමුච්ඡේදන වශයෙන් සද්ධි කන්දහා විසංකාරයේහි කෙලෙසේ පරිච්ඡේදය ලෝකෝත්තර මාර්ගයෙන් සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය වීමත් ඒ වගේම අනාගත ස්කන්ධ හට ගන්නා කර්ම දුරු වීමත් සිද්ධ වෙනවා. ආරම්මන කරණේනච නිබ්බාණය පක්ඛන්දති. අරමුණු කිරීම වශයෙන් නිවනට සිතපත් වෙනවා. මාර්ග අවස්ථාවේදී. පරිත්‍යාග පටිසග්ගෝචේව පක්ඛන්දන පටිසග්ගෝති උචිත. එතකොට මේ දෙආකාරයෙන්ම විදර්ශනාව සම්පූර්ණ වීම පරිත්‍යාග පටිසග්ග කියනවා. මාර්ගසිතින් නිවනට පැමිණීම පක්ඛන්දර පටිනිස්සග්ගය කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ තාය ද්විධායපි පටිනිස්සග්ගානුපස්සනාය සබන්නාගතෝ හොත්වා අසසන්තෝච පස්සසන්තෝච පටිනිස්සග්ගානුපස්සී අසතිස්සාමිති පස්සසිස්සාමිති සික්ඛතිති විරිතාවෝ මෙන්න මේ විදිහට දෙආකාර වූම පටිනිස්සග්ගේ අධ්‍යරීම අනුව දකිමේ විදර්ශනා වශයෙන් පරිත්‍යාග පටිනිස්සග්ගියත් ඒ වගේම මාර්ග අවස්ථාවේදී නිවනට සිත පැමිණීම වාස්තයෙන් පක්ඛන්දන පටිච්චසග්ගයත් අනුව ආශ්වාස ප්‍රශ්වාස දෙක මුල් කරගෙන ආනාපාන සතිය භාව ආනාපාන සති භාවනාව සම්පූර්ණ කර ගැනීමයි ධම්මානුපස්සනාවේ සිව්වැනි පියවර හැටියට පටිච්චසග්ගානුපස්සී අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති සික්ඛති කියලා කියන්නේ. එතකොට ඉදං චතු ඉදං චතුත්ථ චතුක්ඛං සුද්ධ විපස්සනා වශයෙන්ව වුත්තා. මේ හතරවැනි චතුෂ්කය සුද්ධ වශයෙන් විපස්සනාව ගැනයි පැහැදිලි කරන්නේ. පුරිමානිපන තියෙන සමත විපස්සනා වශයෙන්. එතකොට මුල් තුන කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වශයෙන් කියාපු පියවර 12 සමත විපස්සනා දෙකටම අදාළවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. හතරවැනි මේ ධම්මානුපස්සනා විශේෂයෙන්ම සුද්ධ වශයෙන් විපස්සනාව වැඩෙන ආකාරයයි පෙන්වන්නේ ආනාපාන සතිය පාදක කරගෙන. <clears throat> එවන් චතුන්නම් චතුක්කානම් වශයෙන් සෝලස වත්තුකාය ආනාපාන සතිය භාවනා වේදිතබ්බා. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී අවසාන දසවැනි සංඥාවෙන් පැහැදිලි කළේ සෝලස වස්තුක ආනාපාන සති භාවනාව ගැනයි. පියවර 16කින් සම්පූර්ණ පරිපූර්ණ ආනාපාන සති භාවනාව. ඒවා සෝලසවත් වශයෙන් චපන අයං ආනාපානසති මහප්පලා හෝති මහානිසංස මේ සෝලස වස්තු වශයෙන් සම්පූර්ණ කොට වඩන ආනාපාන සතිය තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ තත්‍රාශා අයම්පි කෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝෂේ පනීතෝ ඡාති මේ ආනාපාන සති භාවනාව සම්පූර්ණ කිරීම වඩා සම්පූර්ණ කිරීම ශාන්ත වගේම ප්‍රණීතත් වෙනවා යන ආදි වශයෙන් භාගිතුන් වහන්සේ ආනාපාන සති භාවනාව අනේක ආකාරයෙන් වර්ණනා කරලා තියෙනවා. එතකොට මේ ආනාපාන සති භාවනාව දසවැනි සංඥාව හැටියට වදාළ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා ආනන්ද ඔබ ගිහිල්ලා මේ දස සංඥා විරිමානන්ද භික්ෂුවට පවසන්න පැවසුවොත් ඒ මොහොතේම විරිමානන්ද භික්ෂුව මේ දස සංඥා ශ්‍රවණය කරලා ඒ ආබාධයේ නැගී හිටිය කෙන උන්වහන්සේගේ ආබාධය සුවපත් වේවි කියලා. ඉතින් එතකොට ඒ අනුව අපට විශේෂයෙන්ම මානසික ආබාධ මානසික රෝග දුරු කරගෙන අපේ තියෙන මනස අපේ මනස කෙරෙද වෙන්නේ කෙලෙස් කියන විස බීජ නිසා කියන මනස ක්‍රීති කරන රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මදමාන ආදී කෙලෙස් නිසා තමයි අපේ මනස ලෙඩ වෙන්නේ. අන්න එතකොට මේ මනස ලෙඩ කරන සියලුම රෝග බීජ අපේ సంతානෙ ඉවත් කරන්න උපකාරී වෙනවා. මේ දස සංඥා. ඉතින් ඒ නිසා ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන මේ දස සංඥා හොඳට ඉගෙනගෙන පුළුවන් නම් පාඩම් කරලා අර්ථ සහිතව සජ්ජායනා කරන්න. ඒ වගේම සමත විපස්සනා වශයෙන් මේ දස සංඥා හොඳාකාරව වඩලා සසර දුකින් නිදහස් වෙන්න වෑයම් කරන්න ඔබට සියලුම මානසික රෝග වලින් වාගේම නැවත උපතක් නොලැබීමේ සියලුම කායික රෝගවලිනුත් අත මිදෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව අපට ලැබිලා තියෙනවා මේ බුද්ධ ශාසනය තුළ. ඒ නිසා මේ දස සංඥා අහලා දරාගෙන වඩා සම්පූර්ණ කරගෙන සියලුම කායික වූත් මානසික වූත් දුක් දුම්නස් වලින් අත මිදී අජරාමර සංඛ්‍යාත තුම් නිවන්ටපත් වෙන්න ඔබ හැම දිනාටම මේ සියලු කුසල ධර්මයේ කාන්තේම හේතු ආසනාවෙත්වා කියා ප්‍රාර්ථනා කරගන්න සියලුම දෙවිවරුන්ටත් ඒ අරමුණම ඉෂ්ට සිද්ධ කරගන්න මේ සියලු කුසල වේකාන්තෙම හේතු ආසනා විත්වාය පින් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං ඔබ හැමත තෙරුවන් සරණයි